සත්වයේගේ සිතක් පිරිනිවන් පානකම් සිතවිලි හටගන්න එක නවත්තන්න බෑ. සිතවිලි අටගන්න එක නවත්තන්න තියෙන එකම එක ක්‍රමය තමයි සමාධිගත කිරීම. එහෙම නැතුව නිදාගත්තට දැන් ඊනෙත් සිතවිලි ඇති වෙනවනේ. එක එක ඒවා පේනවනේ අපි කතා කරනවනේ, දබර වෙනවනේ, දුහවල වෙනවනේ, ශක්තිමත් වෙනවනේ, ගොඩාක් දේවල් ඊනෙන් වෙනවා. නිින්දෙත් සිතවිලි එනවා. සිත නවත්තන්න පුළුවන් සමාධියෙන් විතරයි. හැබැයි ජීවිතය ගත කරන්න බෑ සමාධිය තුල. අපි අපේ දෛනික කටයුතු කරගෙන මේ ශාසනය තුල වැඩඉන්න අපට සාමාන්‍ය ජීවිතයක් අවශ්‍යයි. සාමාන්‍ය ජීවිතය තුල සිතේ ස්වභාවය තමයි පේන දේවල්, ඇහෙන දේවල්, දැනෙන දේවල්, හැඟෙන දේවල්, සිතන දේවල් එක ගනුදෙනු කරලා ඇසේ තියෙන tempatuව චක්කු ප්‍රසාදය, දිවේ තියෙන තැම්පතුව ජීවා ප්‍රසාදය නාහේ තින තැම්පතුව ගාහන ප්‍රසාදය කනේ තින තැම්පතුව සෝත ප්‍රසාදය කයේ තින තැම්පතුව පොට්ටබ්බ ප්‍රසාදය සිතේ තින තැම්පතය මනෝ සංචේත ප්‍රසාදය මේ කියන තැම්පතු ගබඩාවල් අවදි වෙලා අනන්ත අප්‍රමාණ සිතවිලි පාළ වෙනවා මේක සිතේ ස්වභාවයක් දැන් නායේ තින තැම්පතුව කොහොමද කිව්වාම ඈත ඉඳලා ඔබ වහන්සේට අරලිය මලක් පෙන්වනවා. සාමාන්‍යයෙන් අඩි 25 30 සුවඳ තියා මොකවත්ම නැහැ. හැබැයි අරලිය මල දැක්කාම ඒකේ සුවඳ දැනෙනවා දැන් අපට. ඇත්තටම ඒ මලේ සුවඳ නෙමෙයි කලින් අරලිය මල සිඹගත්තාය ඒ සුවඳ ආග්‍රහණය කළාය කියන තැම්පතුවයි දැනෙන්නේ. ඊට පස්සේ අරලිය මල පැත්තකින් තියලා පිච්ච මලක් වෙනවා. පිච්ච මල, ගැට පිච්ච මල මෙන්න මේ ආකාරයේ සුවඳක්. ඒක මලෙන් ආවේ නැහැ. ඒ වගේ මේ සුවඳ පවා තැම්පතු තියෙනවා. දැන්මම වාඩි වෙලා ඉන්නකොට අපි කියනවා ලුණු ගෙඩියක් අරගෙන මිරිස් කෑල්ලක් තියලා ලුණු මිරිස්සක් අඹරනවා කියනකොට ලුණු මිරිස් කාපු කට්ටියටම කෙලෙනවා. මොකද කිව්වම ඒ කට්ටියට දැන් තාම ලුණු ගෙඩියක් මොකවත්ම නැහැ. නමුත් යට රස දැනෙනවා. සමහර කට්ටියට කියනවා මේ පොළොත් එහෙම කලින් දවසේ හදලා පහුවෙන්දට ගත්තම නියම රස වෙනවා කියන යට රස දැනෙනවලු. ඒ කියන්නේ ඒ තන්පතු ඒ ජීවාව තුල තන්පතු තියෙනවා. සමහර අය ගැන කතා කරනවා. අසුවල් ස්වාමීන් වහන්සේ ඌ මම ඇසුරු කරා උන්වහන්සේට මේ ටිකක් එච්චර හොඳ ගතිගුණ නැහැ. හරි ආත්මార్థකම්. අර නම විතරයිලු කියන්නේ උන්වහන්සේ පිළිබඳ තන්පතු ඔක්කොම මේකේ තියෙනවා. කලින් ඇයිච්චා. එක එක්කෙනා එහෙම වැරදි දේවල් කියප අපි දැක්කේ නෑ. උන්වහන්සේ සමහරට ශ්‍රේෂ්ඨ උත්තරමෙක් වෙන්න පුළුවන්. වැරදි වැටහීමක් ආපු කට්ටිය ඒවා කිව්වා. ඒවා ඒවා ඇහිලා තිනවා. ඒවා අවදි වෙලා අන්න අර මානසිකත්වේ නිර්මාණය වෙනවා. මේ වගේ මේ ආයතන හැම එකකම ප්‍රසාදයක්. එහෙම නැත්නම් ගබඩාවක්, tempatuවක් තියෙනවා. ඕනම නාම රූප සංඥා සංස්කාර ධර්මයක් ගනුදෙනු කරනකොට ඒක අවදි වෙන්න පුළුවන් ඒක සිතේ ස්වභාවයක්. දැන් මේක තමයි වහන්සේගේ ප්‍රශ්නේ. උත්තරය තමයි දැන් මෙතනදී අපිට ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ මේ අවදි වෙන එක නවත්තන්නත් බෑ. ඕක බලලා ඉවර කරන්නත් බෑ. ඒක ඉවර වෙන්නේත් නෑ. ඒක ඉවර කරන ක්‍රමයකුත් නෑ. මම શબ્දයක් ශ්‍රවණය කරනවා ආගන්න උත්තරේ. මම શબ્දයක් ශ්‍රවණය කරනවා. ඒ શબ્දේ මම හඳුනත් ගන්නවා. 100 තින්නවා. හැබැයි 100 ඉන්න මම ඒ શબ્දයට අවුණාද නැද්ද කියන එක බලන්න ඕනේ. මම ඒ શબ્දයට අවුණාද? එහෙම නැත්නම් මම ඒ શબ્දයට අවු වෙලාද? වෙනත් ක්‍රමයකින් කියනවා නම් ඒ શબ્දයට මම ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්නවා නම් ප්‍රශ්නේ ඉවරයි විසඳිලා. උත්තරේ ඒකයි. මම શબ્දයක් ඇයෙනකොට මේක නම් පිළිහුඩුවේ කෑ ගන්නෙ. ඇයි දන්නේ පිළිහුඩුවා මේ වෙලාවේ කෑ ගන්නෙ? මේ පැත්තට එන්න විදියක් නැහැ නේ. කොහා කෑ ගන්නවා කොහා ඇයි දන්නේ කොහා ආවේ මේ පැත්තට ඕම අපි එක එක හිතනකොට දැම මම දැන් මම එක්ක ඒ ශබ්දේ මීරි නිසා ඇලෙනවා නැත්තම් ඒ ඒ ශබ්දේ නිසා ඒ සතා කරදරයක වැටිලා පැටලිලා ඒ සතාට බඩගිනි වතුර තිබයි මොනවාර එක මම හිතාගෙන මම ඒකට එක ගැටෙනවා මෙන්න මේ ඇයෙන ශබ්දය නිසා ඒ සබ්දය තුලින් ඇතුළේ තියෙන තැම්පතු අවදි වීම නිසා අටගන්නා වූ කිසිම ධර්මතාවයක් තුල මම ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඒක සබ්දයේ සබ්දයක් වශයෙන් ගන්නව නම් ප්‍රශ්නේ විසඳුණා. එහෙම නැතුව අර තැම්පතු අවදි වෙච්ච ගමන් දැන් කෙනෙක් කියලා කියනවා අසුවල් හාමුදුරු අසුවලාද? ඔව් මොකද්ද ප්‍රශ්න? උන්වහන්සේ මාර එකතු කිරීමක් කරන්නේ. වෙන්න පුළුවන්. හැබැයි උන්වහන්සේ එකතු කරන්නේ ශාසනය ගොඩනගන්නද කියලා අපි දන්නේ නැහැ ඒක තමයි නේද? සමාජ වේරවිහාරාදන් අනාගත සංඝයාට සේනාසන හදන්න දන්නේ නැනේ. උන්වහන්සේ පුද්ගලිකව අරගෙන ටොපිචුවින්ගම් කාලා ඔබ වහන්සේ දැක්කද? නැහනේ හාමුදුරුවෝ. ගෙවල් වලට දුන්නා කියලා ඔබ වහන්සේට මොනාරි සාක්ෂි තියෙනවද? නැහනේ හාමුදුරුවෝ. ඒ එකතැනකින් අනවශ්‍ය වැඩ කරලා තියෙනවා කියලා ඔබ වහන්සේ දන්නවද? නැහනේ හාමුදුරුවෝ. එතකොට එකතු කරා වෙන්නේ කොහොමද? ප්‍රත්‍ය හම්බෙනවා උන්වහන්සේ ප්‍රත්‍ය ශාසන වලට ගන්න ඇති. ඉතින් එහෙම දකින්නකෝ හඳුරු. ඉතින් ඔබ වහන්සේ සාක්ෂි නැන්නේ. අනවශ්‍ය දේවල් කරා. අන්න අර විදිහට ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඒක දකින්න ඕනේ. පණිවිඩේ ලැබෙනකොට මේ ස්රෝතය තුල තියෙන තැම්පතු අවදීනකොට අපි තීරණයකට එනවනේ. උන්වහන්සේ ශ්‍රේෂ්ඨයි. උන්වහන්සේ මාර්ගඵලලාභී. උන්වහන්සේ දුස්සීලයි. උන්වහන්සේ අසත්පුරුෂයි. ඕම තීරණයකට එනවනේ. දෙපැත්තෙන් කෝල් කරේ හොඳ ඕන අරප තීරණයකට. අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි එහෙම තීරණයකට එන්නේ නැහැ. උන්වහන්සේ රහ වෙන්න පුළුවන්. නමුත් මම රහත් නැහනේ. ඒ මට ඒක විශ්වාස හරිනේ. මම කාලා නැති කෑම එකක් මට හැයෙනකොට මට කෙලෙහෙන්නෙත් නැහැ, කැමැත් වෙන්නෙත් නැහැ, අකමැත් වෙන්නෙත් නැහැ. ඇයි මං ජීවිතේට එක කාලා නැහැ? ගමේ ගොඩ අරිච්චන්ද්‍ර කෝපි බොන මිනිහට අපි කියලා කියනවා එංගලන්තේ බිව්ව කැපචුන එකක් කිරියත්තා කියලා වැඩම මුළු ඇඟටම දන්නවා කැපචුන එක. කැපචුන කියන්නේ අපල කන එකක්ද බොන එකක්ද එයා දන්නේ නැහනේ. කැපචුන එකක් විවා මො කොයි වගේද? කෝපි එකක් මොන වගේද? එයාට රස දැනෙන්නෙම නැහැ. හැබැයි කැපචුන බීපු මොනසර කිව්වම එයාට ඒ වෙලෙම එකක් බොන්න ඉතන. අයි අර බීපුව ඒ රස අවදි වෙලා. ඒ වගේ අසකන දිව නාසය සමසිත කියන මේ ආයතන අයෙම ගබඩා හයක් තියෙනවා. ආයතන කියලා කියන්නේ ඇස කියන්නේ චක්කු ආයතනයක්, ජීව ආයතනයක්. ආයතන කියලා කියන්නේ මා විශාල පද්ධතියක් කියන එකනේ. ඒතකොට තැන්පතු තියෙනවා, අවදි වෙනවා, ඒවා ගනුදෙනු කරනවා, නව නිර්මාණ කරනවා, නිර්මාණ නඩත්තු කරනවා, වගේ විශාල වැඩ කොටසක් තියෙන ආයතනයක. පරිපාලනය කරනවා. දැන් හිතෙනවා එකක්. හිතනවා කියන්නේ මොකද්ද? තැන්පතුව කවදි වුණානේ? නිෂ්පාදනය කරනවා. ඒ හිතෙන දේ මම මෙහෙමයි කියන්නේ. හැඟට දැනෙන්නේ නැතුව කියනවා. දැනෙන්න කියනවා. කම්පා වෙන්න කියනවා. සේනාසනේ යන්න කියනවා. දැන් ඕම් එකක් අපිටන නිෂ්පාදනය කරනවා. අලවි කරන එක එක එක තැන් වලට ගින් අලවි කරනවා කට්ටියට කිය කිය යනවා අලවි කරනවා විකුණනවා යා ඒ පණිවිඩය විකුණනවා කට්ටියට පස්සේ කන්ෆරන්ස් එකේ තියලා කට්ටියත් එක්ක සාකච්ඡා කරනවා පාඩු විදිනවා ලාභ ලබනවා බලන්නකෝ ඒ ඔක්කොම ඒ ආයතනයේ තියෙන සියලු කටයුතු අර කටේ තියෙනවා දකින්නවා දැක්ක දේ තමන්ගේ කරගන්න සම්පත් ආයෝජනය කරගන්න පස්සේ නිෂ්පාදනය කරනවා මල්ලේ මේකෙන් මල් මාලාවක් ගොතන්න ඕනේ මේකෙන් ලස්සන මල් වට්ටියක් ඕන් නිෂ්පාදනය කළා ඒ නිෂ්පාදනය අනිත් අයට බෙදා ගන්නවා මල් වට්ටියක් හදමු ඒකෙන් ඒකේ මල් වට්ටියක් හදලා ලස්සන බුද්ධ පූජාවල ඇති කරන්න කියලා ඒ ඒක අලෙවි කරනවා මාකටිං කරනවා ඊට පස්සේ මම තමයි මේක ඇදුවේ මගේ අදහසට මේක ඇදුවේ මම තමයි කට්ටිය දැනුවත් කළේ කියලා ඕම් වෙලඳාම් කරනවා ඊට පස්සේ ඒක එළඳන් කරනවා. පස්සේ අයි මල් වට්ටිය මෙතන තිබ්බෙන්නේ නැති. අයි මල් වට්ටිය මේ මැදේ කෝ අර ලොකු මල කෝ කියලා දැන් ඕම් ගැටෙනවා. ඕම් ගැටෙනවා. ඒක හොඳ නම් ඒකේ කුසලයක් හම්ුණා ලාභ ලබනවා. ගැටිලා ප්‍රශ්න ඇති කරාම ඕම් අලාභ ලබනවා. ආයතනේ ලාභ ලාභ දෙකම තියෙනවනේ. ඕම් පිටියෙන් ඇති වෙන ආයතනේ වැඩ. අර භෞතිකව තියෙන ආයතනයක පරිපාලනය කරලා නිෂ්පාදනය කරලා අලෙවි කරලා ලාභ ලබලා ඒ කරන හැම කටයුත්තක්ම මේකේ නැසකන දිවනාසය සමසිතේ තියෙනවා. ලෞතර තථාගතයන් වහන්සේ නම ආයතනයක් කියලා නිකන් කියන්නේ සම්පූර්ණ ඒ ආයතන වැඩ ටික තියෙනවා එකේ. සම්පත්තින, tempත් තියෙන. ඒවා ඒවා තමයි ආයෝජනය කරලා නිෂ්පාදනය කරන්නේ අපි. මෙන්න මේක දකින්න ඕනේ. මේවා අවදි වෙන්න පුළුවන්. අවදි වුණාම නිෂ්පාදන අට ගන්න පුළුවන්. නිෂ්පාදන අලවි වෙන්න පුළුවන්. ඒකෙන් ලාභ ලැබෙන්න පුළුවන්, අලාභ ලැබෙන්න. මේක ලොකු ආයතනයක්. කට කියන්නේ ලොකු ආයතනයක්. ඒ ආයතන තුල කිසිම නිෂ්පාදනයක් නොකර ඉන්න ඕනේ. එහෙනම් මොකද්ද වෙන්න ඕනේ? ඒක තුලින් මොනවා අටගත්තත් අවදි වුණත් හැලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. මෙන්න මෙතන අපේ සිත පීඩව ගන්න පුළුවන් නම් අපි දැන් කමටන් වඩනවා. අපි දැන් මාර්ගේ ගමන් කරනවා. එහෙනම් ඒක නිවැරදි. එහෙනම් ඇයෙනකොට, පේනකොට, දැනෙනකොට, සිතෙනකොට දැන්පද මොකද වෙන්නේ? අවදිය. රාගික දෙයක් ඇවුනොත් රාගය අවදි වෙනවා. ලෝභ සාගතිකක් ඇවුනොත් ලෝභය අවදි වෙනවා. ද්වේෂ සාගතිකක් කරනොත් ඕම් මල පයින්. ඇයි? අර ද්වේෂ අවදි වෙනා මේ ලෝභ ද්වේෂ මෝහ රාග වෛර කියන මේ අකුසල මූලයන් මේ ආයතනත් එක්ක ගනුදෙනු කරනකොට පරණ tempatu අවදි වෙනවා. ඒ අවදි වෙන tempatu ගනුදෙනු කරන tempatu කිසිම දෙයක් තුල ඇලීමක් ගැටීමක් තියෙන්න බෑ. ඒක සිද්ධියක් පමණයි. ක්‍රියාවලියක් පමණයි. මෙතන ඉන්න පුළුවන් නම් 100න් ඉන්න පුළුවන් නම් ඒ කියන ප්‍රශ්නේ කවදාවත් අටගන්නේ එන මොනවාරි මාර්ගය පිළිබඳව ප්‍රශ්න තියෙනවා ගොඩක් මෙනෙහි කරනකොට තමයි මෙනෙහි කරත් මතක් වෙන්නේ කතා කරපු දේවල් එහෙම වෙන්නේ ඇයි කියලා දාන්නේ බොහෝ දුරට මේ ආයතන වල ක්‍රියාකාරී ස්වභාවයක් තියෙන දැන් එන්ජින් අපි ස්ටාර්ට් කරනකොට ඒ ක්‍රියා කරන ක්‍රමයක් තියෙනවා ඒ වගේ මේ ආයතනයේ ක්‍රියාකාරී ස්වභාවය තමයිලු ඇවුනොත් මතක හිටින්නේ නැහැ ඇවුවොත් මතක හිටිනවා කවුරු හරි කියන හාමුදුරුවෝ මේ අර දාහනේ පොඩ්ඩක් අතනේ තියන්නකෝ. ඒක හා ගන්නවා මතක හිටිනවා ගියා ඒක තරම් තිබ්බා. ආන්දර අරක පොඩ්ඩක් තියන්නකෝ කියනකොට අපි ඇහුණා ආගත්තේ නැහැ. එයා පාඩු මොන්නේ මෙච්චර අයියෙන් කියේ මනුස්සයා ගියානේ. එයා ඒක අහගත්තේ නෑ. එහෙනම් අපි වාහනයක යනකොට විශේෂයෙන් මොනවාරි ඇඩ්‍රස් එකක් සම්බන්ධ විශේෂ ලකුණක් සම්බන්ධ අපි කල්පනාවෙන් යනවා. ඩයලොග් ආයතනයක් තියෙන ඩයලොග් ආයතනේ පැනල කඩ තුනකට පස්සේ මේ සේනාතනේ තියෙන්නේ. ආහාරදී ඩයලොග් ආයතනේ. හැබැයි ඩයලොග් ආයතනේ වෙනකන් යන්න කිලෝමීටර් 500 ආයතන 200 300 පවුකර එකක්වත් මතක නැහැ. අර ඉලක්කේ විතර. කියන්නේ ඒක අපි බලාගත්ත නිසා, දැකගත්ත නිසා මතක හිටියා. අනිත් ඒවා පෙනුණා. ඒ නිසා මතක හිටින්නේ ඒ වගේ මේ භාවනා යෝගිව ඉන්නකොට ගොඩාක් ස්වාමීන් වහන්සේලා කතා කරනකොට ඒවා ඇයෙන නිසා මතක හිටින්නේ බැරිව මොකද දන්න මං ගැන දන්නේ මේ කතා කරන්න කියලා ටිකක් අන්දිය ලැබුවම මං ගැන නෙමෙයි කතා කරන වෙන සබ්ජෙක්ට් එකක්. හැබැයි ඒක මතක හිටිනවා. ඒක හොඳට මතක හිටිනවා. එහෙනම් අපි මේ ආයතන වලින් කුමක් දකිනවද කුමක් දකිනවද කුමක් ශ්‍රවණය කරනවද කුමක් කතා කරනවද කුමක් සිතනවද අන්න ඒ ඔක්කොම අපේ ක්‍රියාවලියක් නිසා ඒක ඒ ප්‍රසාදවල තැම්පත් වෙනවා ඒක මතක හිටිනවා කුමක් පේනවද කුමක් ඇයෙනවද කුමක් දැනෙනවද කුමක් සිතෙනවද ඒක අපේ ක්‍රියාවලියක් නෙමේ නිසා ඒක අටගෙන පැවතිලා නැති වෙලා යන නිසා ඒව එකක්වත් මතකේ රැඳෙන්නේ නැහැ මේක තමයි ආයතනවල ක්‍රියාකාරී ස්වභාවය අර එක එක එන්ජින් දෙන ස්ටාර්ට් කරාම ඒක ක්‍රියා කරන සිස්ටම් එකක් තියෙන. ඒ වගේ මේ ආයතන වල ක්‍රමවේදය. දැක්කොත් අපේ පෙනුනොත් අනුන්ගේ. ඇව්වොත් සවන් දුන්නොත් අපේ. ඇවුනොත් ඒක අපේ. හිතුවොත් ඒක අපේ. හිතුනොත් ආ ඒක අපේ නෙමෙයි. ඒක හිතුණා ඒක ගියා. දැනගත්තොත් අපේ. දැනුනොත් ආ ඒක අපේ නෙමෙයි. ඔච්චරයි දැනගන්න තියෙන්නේ ඔච්චරයි. ඒ ධර්මතාවය ඔච්චරයි. භාවනා යෝගියාට පේනවා, හැයෙනවා, දැනෙනවා, හැඟෙනවා, සිතෙනවා. හැබැයි පුදුජනයා දකිනවා, හානවා, කතා කරනවා, දැනගන්නවා, සිතනවා. දෙන්නට වෙනස ඔච්චරයි. දෙන්නටම සිත තියෙනවා ක්‍රියාකාරී ස්වභාවය වෙනස්. ක්‍රියාකාරී ස්වභාවය වෙනස්. ඔව් දැන් ආස්වාසය කරනකොට වේදනාවක් විතරක් නෙමෙයි මොනවාර දැඩි රූපයක් දැක්කා කියමුකෝ ආසාව සමත කළා රූපෙට යන්නේ නැහැ. දැන් පොඩි හාමුදුරන දුවගෙන ගිහලා උඩෝන් ගාලා වැටෙනවා. ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඩා සිය පවත්නවා. ඕම හින්නවද කලබල දුවල ගිහින් මුස්සනවාද? දැන් ආස්වාස ප්‍රාස්වාස මොකද උනේ? උන්වහන්සේ වැටුන්නේ උවමනාවෙන් වැටෙනවා ඔබ වහන්සේගේ ආස්වාස ප්‍රාස්වාස කොච්චර ශක්තිමත්ද කියලා බලන්න. උන්වහන්සේ ආර්ය කෙනෙක්. පොඩි බල්ටියක් ගාලා රෝල් වෙලා බලන උන්වහන්සේ මොකද්ද ප්‍රතියක්? ඔබ වහන්සේ අර ඔක්කොම පෙරලාගෙන උඩුවගෙන දොරවල් කඩාගෙන ඇවිල්ලා උස්සනවා. එතකොට තමයි දන්නේ උන්වහන්සේ තාමර નિયමිත ප්‍රතන්ට ඇවිල්ලා නැහැ. ආස්වාස ප්‍රාස්වාස කරගෙන ධානයේ කිටපු භාවනා යෝගී භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ අකුණු වැදුනා. කොහෙද? ඉස්සරහිනට. ආ මොකද කරදරද කාටවත්? කට්ටිය කල්පනා මෙච්චර තඩියක් වුණ මිනිස්සු ගෙවල් වල හඳවල උඩකින් ඇරිලා තියෙනවා. බුදුහාමුදුරු දන්නේ ඇයිලා නැහැ. එහෙනම් සැබෑ භාවනාව සැබෑ භාවනාව භාවනාව වාගේ එකක් නෙමෙයි. ඇත්තටම භාවනා කරන කෙනා ඇත්තටම ඒ මත සීය පවත්තන කෙනාට පේන්නෙත් නැහැ, හැයෙන්නෙත් නැහැ, දැනෙන්නෙත් නැහැ, හැඟෙන්නෙත් නැහැ, සිතෙන්නෙත් නැහැ. මේක හද්දුටුවයි සත්‍යයි. සමහර වෙලාවට මම පුංචි කාලේ මට මතකයි මම වාඩි වෙලා ඉන්නවා මේ සී ඇවිල්ලා මම තට්ටු කරා මම මොකද කියලා. ආ පුතා වෙන කල්පනාවක් නේද තියෙන්නේ. මම මොකද සී බලනකොට දැන් සෑහෙන වෙලා කතා කළා මට. කතා කළා කතා කළා බැරිම තැන දොර හරින කොටත් මම දන්නේ නැහැ. තට්ටු කරනකොට තමයි ඇරෙන්නේ. දැස්සේ සීගෙන නැහැ පුතා මේ අපි කතා කළා. පස්සේ මට තියෙන ඇතුළට එලා අත තියනවා නම් ගොඩාක් කතා කරලා. ඇහිලා නැහැ. ඇහෙන්න බෑ. ඇයින්න බෑ. සමහර කට්ටිය ඉන්න ඕම වාඩි වෙලා ඉතින් වැවදියා බලහන කල්පනා. ඇයි අර මිනිස්සයා මට එහෙම කර රුපියල් 20 අරගෙන අනිද්දාට දෙන්නම් කියලා. දැන් මාසයක් නේ මිනිස්සයා මග අර මාරුනේ රුපියල් 20 ගන්න බැරිද කියලා කල්පනා කරනවා. පිටිපස්සේ අපේ තව යාළුවෙක් ඇවිල්ලා කතා කරනවා. කතා කරනවා. ඇහෙන්නේ නැහැ. පස්සේ අතට මම ගැස්සිලා ඇරෙනවා. මොකද මං කල්පනා කරන ඔච්චර මෙලෝ 100ක් නැහනේ. මොකද කල්පනා කරන්නේ? එයා ඉඳලා තන රුපියල් 20 ළඟ. මෙතන නැහැ. බලන්න අර පුත්‍රිජන ලෝකේ මිනිසයාටත් හරියටම සිහිය පැවතුවොත් මොනාරි ලෝභ දේශ මොල පවත්න්නේ මේ. පටිඝයක සිහිය පවත්න හැබැයි කෙලෙසේ කාරි හරියට සිහිය පැවතුවොත් මේ මනුස්සර මෙලෝ කල්පනාවක් නැහැ. එහෙනම් භාවනා යෝගියට තේක වෙන්න එපායි. අරකමනේ. අරයා ලෝභය මත සිහිය පීඩෙවවා අපි සම්මාව මත එහෙම නැත්නම් ආස්වාසය මත ප්‍රාස්වාසය මත සිහිය පීඩෙවවා. නමුත් අපටත් ඒකම වෙන්න එපායි. නමුත් අපිට ඒක වෙන්නේ නැහැ නේද? අපි ඉන්නේ අඩ 100යි. පේනවා, ඇහෙනවා, ඒවත් දැනගන්නවා මේකත් කරනවා. අට 100න් ඉන්නේ. ඒ නිසා තමයි මේ වෙන්නේ. අරියට 100න් ඉන්න කෙනාට පේන්නෙම නැහැ. දැනෙන්නෙම නැහැ. එයාව තට්ටු කෙරුවොත් තමයි එයා ගැසිලා ඇරෙන්නේ. එතකොට තමයි එයා දැනගන්නේ මම මෙතන ඉන්නවායේ මේ මේක වෙනවාය කියලා. එතකන් එයා දන්නේ එයාව එයාට අමතක වෙලා යනවා. මේ මේ භාවනා මේකෙම පළවෙනිම මාර්ගඵලය. ඒ කියන්නේ ඒකට යනකොට හම්බෙන පළවෙනි ප්‍රතිඵලය තමයිලු ඒ භාවනා යෝගියාට භාවනා යෝගිය අහිමි වෙන එක. අර කියන්නේ බලන්නකෝ මට ලැබෙන්න තිබිච්ච එක තමයි අයියා කතා කරලා කොහොම හරි මේ තාත්තගෙන් අරන්නේ මට ලැබෙන්න තිබිච්ච එක පොල්වත් අයිමි වුණානේ. එහෙම කියන්නේ අර අපේ තිබිච්ච එක අයිමි වුණා වගේ. Tamanට Tamanව අයිමි වෙනවා. Tamanට Taman නැහැ. අත්තයි අත්ත නොනත්ති. Tamanට Tamanවත් නැතිකොට ඕන් මේ ධම්මපද ඒ විදිහටම අපේ ජීවිතේ ප්‍රායෝගිකම වෙනවා. එයාට යාව නැති වෙනවා. එයාට යා නැහැ. එයාට යාව අඳුර ගන්න බෑ. එයාට යා අයිමි වෙලා. ඔන්න ඕක වෙන්න ඕනි ඉස්සෙල්ලාම භාවනා යෝගියාට. එතකොට කමඨාන තියෙනවා කමඨාන එයා කරන්නේ කමඨාන කෙරෙනවා. කෙරෙන බව එයා දන්නවා. දන්න නිසා එයාගෙන් ඒක කෙරෙනවා. හැබැයි පුද්ගලිසත් වෙන්නේ නැති නිසා කෙරෙන දේ එයාගේ නෙමෙයි. එයාගේ නෙමෙයි. ඔන්න ওই ක්‍රියාවලිය තමයි සිද්ධ වෙන්න ඕනේ. ඒ සිද්ධ වෙන්න තමයි මෙච්චර දේවල් අපි දැනගන්නේ. සවන් දීලා ගොඩාක් දේවල් දැනගෙන, කමටාන් අරගෙන, තරවටු අරගෙන, වැරදිලා, ගැටිලා, අරමයන් ඔක්කොම කරන්නේ ඒ ටික කරන්න. ඒක වෙන්න. සිතේ ස්වභාවය මේක. භාවනාවේදී යමක් ඇයෙන්නේ අන්න අර ප්‍රශ්නේ නිසා. භාවනාවේදී වේදනාවක් දැනනකොට සිත යන්නේ භාවනාවේ සිත නැති නිසා. හරියටම භාවනාවේ සිත තියෙන කෙනාට මේ දෙක රිදෙන්නේ. අර වැවදියා බලාගෙන කල්පනා කරන මනුස්සයට වැව පෙනිලත් නැහැ. මාළු පෙනිලත් නැහැ. නෙළුම් මල් පෙනිලත් නැහැ. ඒ මාසයා කතා කරලා යන ගම මේ වැවදියාටින් පය ගන්න බලාගෙන කියන්නේ මල්ලේම පිපිලා තිබුණා. මල් එයාට මතක නැහැ. ඇයි මේ අවස බුද්ධ පූජාවට මල් ටිකක් වගේ නෙළුම් මල්ලේම තිබුණාද දන්නේ නැහැ. පොඩක් ඉන්න බලලා ඉන්න. ඒතර මෙච්චර පය ගන්න බල්ල මේ මනුස්සයා මල් පෙනිලා නැහැ නේ. පේන්නේ නැහැ. ඇස් ඇත්තේ නමුත් එයා හන්දේ. කන් ඇත්තේ නමුත් පිහිරේ. කට ඇත්තේ නමුත් ගොළුවේ. කය ඇත්තේ නමුත් අංග විකලේ. සිත ඇත්තේ නමුත් මානසික ලෙඩේ. එයාට මේ මොකවත් ක්‍රියා විරහිත. මොකවත් වෙනිලා නැහැ, ඇවිල්ලා නැහැ, දැනිලා නැහැ. භාවනා යෝගියාටත් එහෙමලු. සමහර කට්ටිය මටත් වෙලා තියෙනවා ඒක. නැකිట్లా ඉතින් ලෑ තියෙනවා. ලෑ තියෙනවා පින්ඩපාත යනවා. ළඟ ඉන්න සායනි මොකද දන්නේ. මේ පින්ඩපාත යන සායනාත මේක අවත දැන් ඒක වහබොන්න එපාය නම් ඒ කියන්නේ දවල් උදේ මාරු වෙලා මතක නැහැ. ඒ නිසා බුදුහාමුදුරු කියන භාවනා යෝගියව දැනගන්න ඕනේ. නැත්නම් අවස අවසන යා ඉතින් මේ උදේ පාන්දර මේ මේ ලාවට මේ එළිය තියෙන්නේ මේ පාන්දර මේ ඇරලා තියෙන කියලා භාවනා යෝගිය කියලා මිනිස්සු කනවා මේ මාර්ගය මොකක්ද නෙමෙයි මේ මිනිස්සුන වෛර මාරු වෙලාද වෛර මාරු වෙලා නෙමෙයි අර අවදි නම් යාට මොකවත් මතක නැහැ එහෙම වෙලා තියෙනවා අපට මට වෙලා තියෙනවා මම එක සැරයක් අවස උදේ කියලා ඉතලා. අයලා මේ වහවට එළිය වැටිලා තියෙනවා. මේ කරුවල වෙලා තියෙන මං හිතන්නේ මේ එළිය වැටිගෙන යනවා. ටකලකින් දත් මදිනවා. දැන් අර ශිෂ්‍යයාට තේරුණා. ඒක තමයි කිව්වේ නෑ. සායන අවසරයි පැන් ටික. පැන් ටික දෙන්න වංශේ මේ පින්ඩපාත යන්න තමයි ලෑපෙන. අයනත් මේ අවස. මේ අවස. මට දිනා ගියම මොකක්ද කිව්වේ නෑ. එතකොට තමයි මම දැනගත්තේ මේ භාවනා යෝගියාට මේ කාලගුණ දේශගුණ පවා මතක හිටින්නේ නෑ. ටිකක් මේ උතුරු පැත්තෙන්ද මේ එළිය එන්නේ දකුණු පැත්තෙන්ද කියලා දැනගත්තනම් මේක අවු වෙනවා. බස්නාහිරෙන් නම් ටග්ගල දන්නවා එනම් මේ අවසනේ. ආ උතුරෙන් එන්නේ නම් හුදේ. ටග්ගල ඒක දැනගන්න. ඒක දන්නවා. නමුත් ඒ මොහොතේ ඒක අවු වෙන්නේ නැහැ. කල්පනාව නැහැ. භාවනා යෝගියාට උදේද අවසද කියන එකවත් අහුවෙන්නේ නැහැ. එච්චර භාවනාව තුල හිටියානම් එහෙම වෙනවා. එහෙනම් භාවනා කරනකොට අපට හැයෙන්නේ, පේන්නේ, දැනෙන්නේ හරියට භාවනාවේ සිත පීඩවලා නැහැ. වේදනාව දැනෙන්නේ සිත පීඩලා නැහැ භාවනාව. පීඩවලා තිබුණ කකුල ගලවගෙන ගියත් දන්නේ එකසරයක් මට තුවාලයක් කියලා මේ මේ ඇඟිල්ලේ. මෙතන මත් නැහැ. මේ ඇඟිල්ල ගැලෙව්වා. මේ පොත ගැලෙව්වා. ආපෝ නියපොතාව නියපොත ගැලෙව්වා. මොකද දෙයක් මොකද ගැව්වේ නැහැ. මම ගොඩාක් කැමති භාවනාවක් තියෙන. මේ භාවනාවට සමුවේදලා සමුවේදලා සමුදලා මම කියන්නේ මේ හත මේම වැටුනොත් ඊටිපස්සේ අතාරගෙන මේ සුද්ධ කරලා බෙද ගන්න කියලා. ඔහොම කියන්නේ අර සමදල සමලන ඕමෝ ටික ටික ටික ටික නේද භාවනාව බවට පත් වෙලා කය අමතක වුණා. ටික වෙලාවකින් කටේ ඔමම තට්ටු කරා අවදි වුණා බලනකොට බෑන්ඩේජ් එකක් තියෙනවා කකියනවා කොහොමද කියලා කිව්වොත් කිසිම ඉරියව්වක ඉන්න බෑ මම ඇහුවා බේත් දානකොට කොහොමද කියලා එල්ලුණේවත් නැහැ කියලා කියන දන්නේම නැහැ මේ අපිටත් හැබැයි මෙච්චර මේ ඉන්නේ කොහමද කියලා. හැබැයි හවදුනාට පස්සේ පැය ගාණක් හරියට ඇවිදිනවා මේට ඇදිනවා ඕම කරන අත උඩ උස්සන් ඉන්නවා. ඉතින් විකාරයක්. ඉන්නම බෑ. දරන්නම බෑ වේදනාව දරන්නම බෑ. නියපොත්ත ගලවන වේදනාව මෙච්චර රිදෙනවා කියලා එදා තමයි මම දැනගත්තේ. ඒ කියන්නේ වේදනාවක් දැනෙන්නේ නැහැ හාමුදුරුවෝ. මේක කියන්නේ මගේ ශ්‍රේෂ්ඨත්වය කියන්නේ නෙමෙයි. ඔබ වහන්සේ මගේ ශිෂ්‍යයා ඔබ වහන්සේ දැනගන්න ඕනේ භාවනා යෝග්‍යයට වේදනාව දැනෙන්නේ නැහැ. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන වේදනානුපස්සනාව කියලා වෙනම එකක්. මේ වේදනාවල් බලන එකක් ඒක. ධම්මානුපස්සනාව වඩන කෙනාට කායානුපස්සනාව දැනෙන්නේ නැහැ. දැනුණොත් ධම්මානුපස්සනාව වැඩිලා නැහැ. ධම්මානුපස්සනාව වඩන කෙනාට කොන්ද රිදෙන්න බෑ බෙල්ල රිදෙන්න බෑ කකියන්න බෑ කකියනවා නම් එයා ධම්මානුපස්සනාව කරලා නැහැ ඇයි ධම්මානුපස්සනාවට වේදනානුපස්සනාව આવෙන්නේ නැහැ වේදනානුපස්සනාවට චිත්තානුපස්සනාව આવෙන්නේ නැහැ ඇයි ඒක වෙනම පද්ධතියක් වෙනම එකක්. ඒ නිසා වේදනාව දැනෙන භාවනා යෝගියා නිවැරදිව දැනගන්න ඕනේ. මගේ සිත ආනාපාන සතිය තුල නෑ. හරියට 100ට 100 මේ බවට පත් වෙලා නැති නිසා මේක දැනෙනවා. එහෙනම් වේදනාව ඉවත් කරන්නේ කොහොමද කියන එක නෙමෙයි උත්තරය. හරියට භාවනා කරන්නේ කොහොමද? නිවැරදිව ආනාපාන කෙරුවොත් මේක අතහැරෙනවා. වේදනාව අතහැරෙනවා. වේදනාව දැනෙන්නෙම නෑ. මේක පුරුදු කරන්නේ. ඒක බවටපත් වෙන්න. ආස්වාස ප්‍රාස්වාස කරන්න එපා. ඒක බවටපත් වෙන්න. එයා වෙන්න. මම යනු ආස්වාස ප්‍රාස්වාස. එතනටපත් වුණොත් අතන වේදනාවක් නැහැ. වේදනාවක් දැනෙන්න විදියක් නැහැ. මේක පුරුදු කරන්න. සෝපත්තේ. උදෑසන සාකච්ඡාව අපි මේ මොහොතේ නිමා කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි. Thank you. Come on, come on, come on, come on, come on, come on. සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, නිවැරදිම සැනසෙත්වා.